උද්දේශ විභංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ ඡත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේසේ භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සම් භගවායේ තදවෝච උද්දේශ විභංගං වෝ භික්ඛවේ දේශිස්සාමි සංසුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි තේ ඒවං බන්තේ තිකෝ තේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසං භගවා ඒතදවෝච තථා තථා භික්ඛවේ භික්ඛෝ උපපරික්ඛේය යතා යතාස්සෝ උපපරික්කතෝ බයිද්දා චස්ස විඥානං අවික්කෙත්තං අවිසටං අජ්ජත්තං අසංඨිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය බහිද්ධා භික්ඛවේ විඥානේ අවික්කෙත්තේ අවිසටේ සතේ අජ්ජත්තං අසංඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති තී ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරම් පාවිසී අතකෝතේ සංවික්ඛෝණං අචරපක්ඛන් තස්ස භගවතෝ ඒතද හෝසී ඉදං කෝනෝ ආවුසෝ භගවා සංකෙත්තේන උද්දේශං උද්දිසෙත්වා විත්තාරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ තථා තථා භික්ඛවේ භික්ඛෝ උපපරික්ඛේය යතා යතාස්සෝ උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවික්කෙත්තං අවිසටං අජ්ජත්තං අසංඨිතං අනුපාදායන පරිතස්සෙය්‍ය බහිද්ධා භික්ඛවේ විඥානේ අවික්කෙත්තේ අවිසටේ සතේ අජ්ජත්තං අසංඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති තී කෝනකෝ ඉමස්ස භගවතා සංකෙත්තේන උද්දේශස්ස උද්දික්කස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස විත්තරේන අත්තං විභජෙය්‍යාති අතකෝ තේසං බෙක්ඛෝ නං ඒතද හෝසි අයං කෝ ආයස්මා මහා කච්චානෝ සත්තෝ චේව සංවන්නිතෝ සම්භාවිතෝ ච විඤ්ඤෝණං සබ්‍රක්මචාරේණං පහෝතේ ඡායස්මා මහා කච්ඡානෝ ඉමස්ස භගවතෝ සංකෙත්තේන උද්දේශස්ස උද්දිච්ඡස්ස විත්තාරේණාත්තං අවිබත්තස්ස විත්තාරේණාත්තං විවජිතුං යන්නෝන මයං යේනායස්මා මහා කච්චානෝ තේනොපසංඛමෙය්‍යාම උපසංඛමේत्वा ආයස්මන්තං මහා කච්චානං ඒතමත්තං පටිපොච්චේයාමාති අතකොතේ බික්ඛෝ යේනායස්මා මහා කච්චානෝ තේනොපසංඛමෙන්සෝ උපසංකමිත්වා ආයස්මතා මහාකච්ඡානේන සද්ධින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදින්සු ඒකමන්තං නිසෙන්නා කෝතේ බික්කෝ ආයස්මන්තං මහාකච්ඡානම් ඒතදවෝචුන් ඉදං කෝනෝ ආවුසෝ කච්චාන භගවා සංකෙත්තේන උද්දේශං උද්දේශෙත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උත්ථායාසනා විහාරං පවිට්ඨෝ තථා තථා භික්ඛවේ භික්ඛෝ උපපරික්ඛේය යතා යතාසෝ උපපරික්ඛතෝ බයද්දාචස්ස විඥානං අවික්කේසං අවිසටං අජ්ජත්සං අසංඨිතං අනුපාදාය නපරිතස්සෙය බයද්ධා වික්ඛවේ විඥානේ අවික්ඛිතේ අවිසටේ සතේ අජ්ජත්සං අසංඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාතේ ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති තී තේසන්නෝ ආවුසෝ කච්චාන අම්මාකං අචිරපක්ඛන් තස්ස භගවතෝ ඒතද හෝසි ඉදං කෝනෝ ආවුසෝ භගවා සංකෙත්තේන උද්දේශං උද්දේශිත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවෙට්ඨෝ තථා තථා භික්ඛවේ භික්ඛෝ උපපරික්ඛේය යතා යතාසෝ උපපරේකතෝ බයිද්දා චස්ස විඥානං අවික්කෙත්තං අවිසටං අජ්ජත්සං අසංඨිතං අනුපාදාය නපරිතස්සෙය්‍ය බයිද්දා බික්ඛවේ විඥානේ අවික්කෙත්තේ අවිසටේ සතේ අජ්ජත්සං අසංඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති තේ කෝනකෝ ඉමස්ස භගවතා සංකේතේන උද්දේශස්ස උද්දෙච්ඡස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස විත්තරේන අත්තං විභජෙය්‍යාති තේසන්නෝ ආවුසෝ කච්ඡාන අම්මා සංඝේ සද හෝසී අයං කෝ ආයස්මා මහා කච්චානෝ සත්තෝ චේව සංවන්නිතෝ සම්භාවිතෝ ච විඤ්ඤෝණං සබ්‍රක්මචාරේණං පහෝති ඡායස්මා මහා කච්චානෝ ඉමස්ස භගවතා සංකේතේන උද්දේශස්ස උද්දෙක්ඛස්ස විත්තාරේන අත්තං අවිබත්තස්ස විත්තාරේන අත්තං විභජිතුම් යන්නෝන මයං යේනා යස්මා මහා කච්චානෝ තේනුපසංඛමෙය්‍යාම උපසංඛමේत्वा ආයස්මන්තං මහා කච්චානං ඒතමත්තං පටිපොච්චේයාමාතේ විභජතායස්මා මහා කච්චානෝ තේ සේයතාපියාවුසෝ පුරිසෝ සාරත්තිකෝ සාරගවේසේ සාරපරියේසනං චරමානෝ මහතෝ රුක්කස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්කම්මේව මූලං අතික්කම්ම කන්දං සාකාපලාසේ සාරං පරියේසිතබ්බම් මඤ්ඤේය එවං සම්පදමිදං ආයසමන්තානං සත්තරිසම්මුඛේ භූතේත් තං භගවන්තං අතේස්සෙත්වා අම්හේ ඒත මත්තං පටිපොච්චිතබ්බං මඤ්ඤත සෝහාඋසෝ භගවා ඥානං ඥානාති පස්සං පස්සති චක්කෝ භෝතෝ ඥාන භෝතෝ ධම්ම භෝතෝ බ්‍රහ්ම භෝතෝ වත්තා පවත්තා අත්තස්ස නින්නේතා අමතස්ස දාතාම් ධම්මස්සාමේ තථාගතෝ සෝචේව පනේතස්ස කාලෝ අහෝසි යං භගවන්තං ඒව ඒකමත්තං පටිපොච්චේයාත යතහනෝ භගවා ව්‍යාකරේය තථානන්ධාරේයාතාති අද්ධාවුසෝ කච්ඡාන භගවා ඥානං ජානාතේ පස්සං පස්සතේ චක්ඛෝ භෝතෝ ඥාන භෝතෝ ධම්ම භෝතෝ බ්‍රහ්ම භෝතෝ වත්තා පවත්තා අත්තස්ස නින්නේතා අමතස්ස දාතා ධම්මස්සාමේ තථාගතෝ සෝචේව පනේතස්ස කාලෝ අහෝසි යං භගවන්තං ඒව ඒතමත්තං පටිපොච්චේයාම යතහනෝ භගවා ව්‍යාකරේය තථානන්දාරේයාම අපිතායස්මා මහා කච්චානෝ සත්තෝ චේව සංවන්නිතෝ සම්භාවිතෝ ච විඤ්ඤෝ නම් සබ්‍රක්මචාරේනම් පහෝති ඡායස්මා මහා කච්චානෝ ඉමස්ස භගවතා සංකේතේන උද්දේශස්ස උද්දිඨස්ස විත්තරේන අස්සං අවිබස්සස්ස විත්තරේන අස්සං විභජිතුම් විභජතායස්මා මහාකච්ඡානෝ අගරුං කරිත්වාති තේනහා උසෝ සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමේති ඒවමාඋසෝති කෝතේ බික්ඛෝ ආයස්මතෝ මහාකච්ඡානස්ස පච්චස්සෝ සොන් ආයස්මා මහා කච්චානෝ ඒතදවෝච යං කෝනෝ ආඋසෝ භගවා සංකෙත්තේන උද්දේශං උද්දේශෙත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවෙට්ඨෝත් තථා තථා භික්ඛවේ භික්ඛෝ උපපරික්ඛේය යතා යතාසෝ උපපරේකතෝ බහිද්ධා චස්ස විඥානං අවික්කෙත්තං අවිසටං අජ්ජත්තං අසංඨිතං අනුපාදාය නපරිතස්සෙය්‍ය බහිද්ධා වික්ඛවේ විඥානේ අවික්කෙත්තේ අවිසටේ සතේ අජ්ජත්තං අසංඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝති තේ ීමස්සකෝ අහං ආවුසෝ භගවතා සංකේතේන උද්දේශස්ස උද්දික්ඛස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං විත්තරේන අත්තං ආජානාමි කතං චාවුසෝ බහිද්ධා විඥානං වික්ඛිත්තං විසටන්තේ උච්චති එදා උසෝ භික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්වා රූප නිමිත්තානුසාරේ විඥානං හෝති රූප නිමිත්තස්සාද ගතිතං රූප නිමිත්තස්සාද විනිබද්ධං රූප නිමිත්තස්සාද සංයෝජන සංයුත්තං බහිද්ධා විඥානං වික්ඛිත්තං විසටන්ති උච්චති සෝතේන සද්දං සොත්වා පේයාලම් ගහනේන ගන්ධං ගායetva පේයාලම් ජීවහාය රසංසායetva පේයාලම් කායේන පොට්ටබ්බං පුසිත්වා පේයාලම් මනසා ධම්මං විඤ්ඤාය ධම්ම නිමිත්තානුසාරේ විඤ්ඤාණං හෝතේ ධම්ම නිමිත්තස්සාද ගතිතං ධම්ම නිමිත්තස්සාද විනිබද්ධං ධම්ම නිමිත්තස්සාද සංයෝජන සංයුත්තං බහිද්ධා විඥානං වික්ඛිත්තං විසටන්ති වොච්චති එවං කෝ ආඋසෝ බහිද්ධා විඥානං වික්ඛිත්තං විසටන්ති වොච්චති කතංචාවසෝ බහිද්ධා විඥානං අවෙක්කිත්තං අවිසටන්ති උච්චති ඉදාවසෝ බික්ඛුනෝ චක්ඛුනාරෝපං දෙස්වා න රූප නිමිත්තානුසාරේ විඥානං හෝති න රූප නිමිත්තස්සාද ගතිතං න රූප නිමිත්තස්සාද විනිබද්ධං න රූප නිමිත්තස්සාද සංයෝජන සංයුත්තං බයිද්ධා විඥානං අවික්ඛිත්තං අවිසටන්තේ වුච්ඡතේ සෝතේන සද්දං සොත්වා පේයාලම් ගහනේන ගන්ධං ගායetva පේයාලම් ජීවහායර සංසායetva පේයාලම් කායේන පොට්ටබ්බං පුසිත්වා පේයාලම් මනසා ධම්මං විඤ්ඤාය න ධම්ම නිමිත්තානුසාරේ විඥානං හෝති න ධම්ම නිමිත්තස්සාද ගතිතං න ධම්ම නිමිත්තස්සාද විනිබද්ධං න ධම්ම නිමිත්තස්සාද සංයෝජන සංයුත්තං බහිද්ධා විඥානං අවික්කෙත්සං අවිසටං තේ උච්චති එවං කෝ ආවුසෝ බහිද්ධා විඥානං අවික්කෙත්සං අවිසටං තේ උච්චති කතං චෞසෝ අජ්ජත්තං චෙත්තං සම්ඨිතං වොච්චති ඉදාවසෝ බික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්ස විවේකජ පීති සුඛානුසාරේ විඥානං හෝතේ විවේකජය පීති සුඛස්සාද ගතිතං විවේකජය පීති සුඛස්සාද විනිබද්ධම් විවේකජය පීති සුඛස්සාද සංයෝජන සංයුත්තම් අජ්ජත්සං චිත්තං සම්ඨිතන්තේ වොච්චති පුනච පරං ආවුසෝ බික්ඛෝ විතක්ක විචාරාණං වෝප සමා අජ්ජත්සං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජම් තේති සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්ස සමාධිජ පීති සුඛානුසාරේ විඥානං හෝති සමාධිජ පීති සුඛස්සාද ගතිතං සමාධිජ පීති සුඛස්සාද විනිබද්ධං සමාධිජ පීති සුඛස්සාද සංයෝජන සංයුත්තම් අජ්ජත්සං චිත්තං සම්ඨිතන්තේ වොච්චති පුනචකරං ආඋස්සෝ බික්ඛෝ පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති තං සතියං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්ස උපේක්ඛා සුඛානුසාරේ විඥානං හෝති උපේක්ඛා සුඛස්සාද ගතිතං උපේක්ඛා සුඛස්සාද විනිබද්ධං උපේක්ඛා සුඛස්සාද සංයෝජන සංයුත්තං අජ්ජස්සං චිත්තං සංචිතන්තේ වුච්චති පුනච පරං ආඋසෝ බික්ඛෝ සොකස්සජ පහනා දුක්ඛස්සජ පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදොක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසොද්ධින් සතොත්ත්‍ඥානං උපසම්පජ්ජ විහෙරති තස්ස අදුක්ඛම සුඛානුසාරේ විඥානං හෝති අදුක්ඛම සුඛස්සාද ගතිතං අදුක්ඛම සුඛස්සාද විනිබද්ධං අදුක්ඛම සුඛස්සාද සංයෝජන සංයුත්තං අජ්ජත්තං චිත්තං සම්ඨිතන්තේ වච්ඡති එවං කෝ ආවුසෝ අජ්ජත්තං චිත්තං සම්ඨිතන්තේ වච්ඡති කතංචාවුසෝ අජ්ජත්තං චිත්තං අසංඨිතං තිවොච්චති ඉදාවුසෝ භික්ඛෝ විවිච්ඡේව කාමේ හේප්පයාලම් පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්සන විවේකජ පීති සුඛානුසාරේ විඥානං හෝති න විවේකජ පීති සුඛස්සාද ගතිසම් න විවේකජ පීති සුඛස්සාද විනිබද්ධම් න විවේකජ පීතිසුකස්සාද සංයෝජන සංයුත්තම් අජ්ජත්තං චිත්තං අසංඨිතං තේ වොච්චති පුනච පරං ආඋස්සෝ වික්ඛෝ විතක්ක ਵਿਚාරාණං වෝපසමා පේයාලම් ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්සන සමාධිජ පීතිසුඛානුසාරේ විඥානං හෝති න සමාධිජ පේති සුඛස්සාද ගතිතං න සමාධිජ පේති සුඛස්සාද විනිබද්ධං න සමාධිජ පේති සුඛස්සාද සංයෝජන සංයුත්තං අජ්ජත්සං චිත්තං අසංඨිතං තේ උච්චති පුනච පරං ආඋසෝ බික්ඛෝ පේතියාච විරාගා පේයාලං තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්සන උපේක්ඛා සුඛානුසාරේ විඥානං හෝති න උපේක්ඛා සුඛස්සාද ගතිතං න උපේක්ඛා සුඛස්සාද විනිබද්ධං න උපේක්ඛා සුඛස්සාද සංයෝජන සංයුත්තං අජ්ජත්තං චිත්තං අසංඨිතන්තේ වොච්ඡති පුනච පරං ආඋසෝ බික්ඛෝ සුඛස්සච පහානා පෙය්‍යාලං චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති තස්ස න අදුක්කම සුඛානුසාරේ විඥානං හෝති න අදුක්කම සුඛස්සාද ගතිතං න අදුක්කම සුඛස්සාද විනිබද්ධං න අදුක්ඛම සුඛස්සාද සංයෝජන සංයුත්තං අඤ්ඤත්තං චිත්තං අසංඨිතං තිබොච්ඡති එවං කෝ ආවුසෝ අජ්ජත්සං චිත්තං අසංඨිතං තේ උච්චති කතං චාවුසෝ අනුපාදා පරිතස්සනා හෝති ඉදාවුසෝ අස්සතවා පුතුජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මස්ස අකෝබිදෝ අරිය ධම්මේ අවිනේතෝ සක්පුරිසානං අදස්සාවේ සක්පුරිස ධම්මස්ස අකෝබිදෝ සප්පුරිස ධම්මේ අවිනේතෝ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං තස්ස තං රූපං විපරිණමති අඤ්ඤතා හෝති තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවා රූප විපරිණාමානෝ පරිවත්තති විඥානං හෝති සස්ස රූප විපරිණාමානෝ පරිවස්සජා පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තං පරියාදාය තිඨන්ති චේතසෝ පරියාදානා උත්තාසවාච හෝති විඝාත වාච අපේක්ඛ වාච අනුපාදාය ච පරිතස්සති වේදනං තේයාලං සංඤං තේයාලං සංඛාරේ සේයාලම් විඥානං අත්තතෝ සමනුපස්සති විඥානවන්තං වා අත්තානං අත්තනිවා විඥානම් විඥානස්මින් වා අත්තානං තස්ස තං විඥානං විපරිණමති අඤ්ඤතා හෝති තස්ස විඥාන විපරිණාමඤ්ඤතා භාවා විඥාන විපරිණාමානෝ පරිවත්තති විඥානං හෝති තස්ස විඥාන විපරිණාමානු පරිවත්තජා පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තම් පරියාදාය තිට්ඨන්ති චේතසෝ පරියාදානා උත්ථාස වාච හෝති විඝාත වාච අපේක්ඛවා අනුපාදාය ච පරිතස්සතේ එවං කෝ ආවුසෝ අනුපාදා පරිතස්සනා හෝති කතං ච ආවුසෝ අනුපාදා අපරිතස්සනා හෝති ඉදාවුසෝ සුතවා අරිය ශාවකෝ අරියානන්දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනේතෝ සප්පුරිසානන්දස්සාවේ සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේසු විනීතෝ නරූපං අත්තතෝ සමනුපස්සති නරූපවන්තං වා අත්තානම් න අත්තනිවාරූපං නරූපස්මින් වා අත්තානම් තස්ස තං රූපං විපරිණමති අඤ්ඤතා හෝති තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවා නච රූප විපරිණාමානෝ පරිවත්ති විඥානං හෝති තස්ස න රූප විපරිණාමානෝ පරිවත්තජා පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තං න පරියාදාය තිට්ඨන්ති චේතසෝ පරියාදානා නචේව උත්තාසවා හෝති නච විඝාතවා නච අපේක්ඛවා අනුපාදායචන පරිතස්සතේ න වේදනං පේයාලම් න සංඤං පේයාලම් න සංකාරේ පේයාලම් න විඥානං අත්තතෝ සමනුපස්සති න විඥානවන්තං වා අත්තානං න අත්තනිවා විඥානං න විඥානස්මින් වා අත්තානං තස්ස සංවිඥානං විපරිණමති අඤ්ඤතා හෝති තස්ස විඥාන විපරිණාමඤ්ඤතා භාවා නච විඥාන විපරිණාමානෝ පරිවත්ති විඥානං හෝති තස්සන විඥාන විපරිණාමානු පරිවත්තජා පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්තේ චේතසෝ පරියාදානා නචේව උත්සාසවා හෝති නච විඝාතවා නච අපේක්ඛවා අනුපාදායචන පරිතස්සති එවං කෝ ආවුසෝ අනුපාදා අපරිතස්සනා හෝති යං කෝනෝ ආවුසෝ භගවා සංකේතේන උද්දේශං උද්දේශෙත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවෙට්ඨෝ තථා තථා භික්ඛවේ භික්ඛෝ උපපරික්ඛේය යතා යතාස්සෝ උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං අජ්ජත්තං අසංඨිතං අනුපාදායන පරිතස්සේය බහිද්ධා භික්ඛවේ විඥානේ අවික්ඛිත්තේ අවිසටේ සතේ අජ්ජත්තං අසංතෙතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝන හෝති තේ ඉමස්සකෝ අහං ආවුසෝ භගවතා සංකිට්ඨේන උද්දේශස්ස උද්දේශස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං වෙත්තාරේන අත්තං ආජානාමි ආකංකමානාච පනතුම්හේ ආයස්මන්තෝ භගවන්තං ඒව උපසංඛමිත්වා ඒතමත්සං පටිපොච්චේයාත යතාවෝ භගවා ව්‍යාකරෝති තථානම් ධාරේයාතාති අතකෝසේ බික්කෝ ආයස්මතෝ මහා කච්චානස්ස භාසිතං අබිනන්දෙත්වා අනුමෝදෙත්වා උට්ඨායාසනා යේන භගවාතේන උපසංඛමින්සු උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසෙන්නා කෝතේ බික්කෝ භගවන්තං ඒතදවෝච්චුන් යං කෝනෝ බන්තේ භගවා සංකෙත්තේන උද්දේශං උද්දිසෙත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උත්ථායාසනා විහාරං පවිට්ඨෝත් තථා තථා භික්ඛවේ භික්ඛෝ උපපරික්ඛේය යතා යතාස්සෝ උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං අජ්ජත්තං අසංඨිතං අනුපාදායන පරිතස්සෙය බහිද්ධා භික්ඛවේ විඥානේ අවෙක්ඛිත්තේ අවිසටේ සතේ අජ්ජත්තං අසංඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති තේ තේ සම්නෝ බන්තේ අම්හාකං අචිරපක්ඛං තස්ස භගවතෝ ඒතද හෝසී ඉදං කෝනෝ ආවුසෝ භගවා සංකෙත්තේන උද්දේශං උද්දේශිත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ තථා තථා භික්ඛවේ භික්ඛෝ උපපරික්ඛේය යතා යතාසෝ උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං අජ්ජත්තං අසංඨිතං අනුපාදායන පරිතස්සෙය බහිද්ධා භික්ඛවේ විඥානේ අවික්කිත්තේ අවිසටේ සතේ අජ්ජත්තං අසංඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝන හෝති තී කෝනකෝ ඉමස්ස භගවතා සංකිට්ඨේන උද්දේශස්ස උද්දික්ඛස්ස විත්තරේනාත්තං අවිබත්තස්ස විත්තරේන අත්තං විභජෙය්‍යාති තේසං නෝ බන්තේ අම්මාකං ඒතද හෝසි අයං කෝ ආයස්මා මහා කච්චානෝ සත්තු චේව සංවන්නිතෝ සම්භාවිතෝ ච විඤ්ඤෝණං සබ්‍රක්මචාරේණං පහෝතේ ඡායස්මා මහා කච්චානෝ ඉමස්ස භගවතා සංකෙත්තේන උද්දේශස්ස උද්දේශස්ස විත්තරේන අත්සං අවිබත්තස්ස විත්තරේන අත්සං විභජිතොම් යන්නෝ නමයන් යේනායස්මා මහා කච්චානෝ තේනුපසං කමෙය්‍යාම උපසංකමෙත්වා ආයස්මන්තං මහා කච්චානං ඒ සමත්තං පටිපුච්චේයාමාත්ති අතකොමයන් බන්තේ යේනායස්මා මහා කච්චානෝත්තේන උපසංකමින්හ උපසංකමෙත්වා ආයස්මන්තං මහා කච්චානං ඒ සමත්තං පටිපුච්චින්හ තේසං නෝබන්තේ ආයස්මතා මහා කච්ඡානේන ඉමේහි ආකාරේහි ඉමේහි පදේහි ඉමේහි ව්‍යංජනේහි අත්තෝ විබත්තෝති පණ්ඩිතෝ භික්ඛවේ මහා කච්ඡානෝ මහා පඤ්ඤෝ භික්ඛවේ මහා කච්ඡානෝ මංචේ පිතුම්හේ භික්ඛවේ ඒතමත්සං පටිපුච්චේයාත අහම්පේතං ඒවමේවං ව්‍යාකරෙය්‍ය යතාතං මහා කච්චානේන ව්‍යාකතං ඒසෝ චේවේතස්ස අත්තෝ එවං චනං ධාරෙය්‍යාතාති ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දොන්තේ උද්දේශ විභංග සුත්තං අට්ඨමං